ඊළඟට තව ප්‍රශ්න තියෙනවද? බුද්ධික මහත්මයා සයන්ස් මේ මම මේ අහන්නේ මේ අහන්න යන්නේ ඇත්තටම මේ මම කියන දේ ඇහෙනවනේ සයන්ස් ඇහෙනවා ඔව් සයන්ස් මේ අර දැන් අර මම දැක්ක මීට ඉස්සෙල්ලා zoom එකෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බා මෙහෙම තමයි ප්‍රශ්න තිබ්බේ යම් කෙනෙකු හේතුඵල ධහමට අනුව තණ්හා උපාදානෙ නිරුද්ධ කළ හැකි වන්නේ අවිද්‍යාව කිරීමෙන් බව අසහායත දැන් මම මේ ප්‍රශ්නේ පොඩ්ඩක් කියවනකොට මම තේරුම් ගත්තා සානංශේ. දැන් ඇත්තටම අපි අපි මූලික බලාපොරොත්තු අවිද්‍යාව දුරු කිරීම තමයි. එතකොට මේක මේක තණ්හාව උපාදාන නිරුද්ධ කිරීමට අවිද්‍යාව තියෙන සම්බන්ධයට වඩා ඒක අනිත් පැත්ත කියන එකයි මට නිකන් තේරුනේ දැන්. ඒක මට තේරුනේ දැන් අපේ මූලික પરමාර්ථය අවිද්‍යාව නැති කරොත් කොහොමද තණ්හාව නැති වෙනවන්නේ? දැන් මෙහෙමයි දැන් අපට අවිද්‍යාව දුරු කරන්න ඕන වෙන්නේ තණ්හාව දුරු කිරීම සඳහානේ තණ්හාව දුරු කරන්න ඕන වෙන්නේ තණ්හාවෙන් ඇති කරන මේ අරුබුදය නිසා එතකොට දැන් ඒ පටිච්චසමුප්පාදයේදී බුදුහාමුදුරුවෝ මේ දුක කියන දැන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දෙවිධයකට බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය දේශනා කරනවානේ එතකොට ප්‍රතිලෝම පටිච්චසමුප්පාදය ආරම්භ වෙන්නේ අවිද්‍යාවෙන් නෙමෙයි ඒක ආරම්භ වෙන්නේ අර දුකෙන් ආරම්භ වෙන්නේ. දැන් අපිට මේ දුක කියන එක තමයි තියෙන ගැටලුව. ඒක තමයි ප්‍රශ්නේ. ඒක විසඳන්න ගියාම තමයි ඒක ඇති වෙන්නේ මොන හේතුවෙන්ද කියලා හොයන්න වෙන්නේ. ඒ හේතුව හොයාගත්තන් පස්සේ තමයි ඒක කොමක් මතද පදනම් වෙන්නේ. එහෙනම් ඒක දුරු කරනවා. එහෙම නැතුව අපිට මුලින්ම අවිද්‍යාව දුරු කරන්න ඕන කියන එකක් අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ. මතුවෙන්නේ අවිද්‍යාව දුරු කළ යුත්තේ ලෝභය දුරු කරනවා. ලෝභය දුරු කරන්න ඕන වෙන්නේ මොකටද? මේ ලෝභය නිසා මේ දුක ඇති වෙනවා. එතකොට ඒ සියල්ල අපි දකින්නේ මේ දුක කියන මූලික ප්‍රශ්නයත් එක්ක. අපට ධර්ම විග්‍රහයක් හැටියට අවිද්‍යාවෙන් පටන් අරගෙන විග්‍රහ කරගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හැබැයි සම්මා සම්බුදුවරු පවා මේ මේ ප්‍රශ්නේ විසඳන්න මූලාරම්භය දකින්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන සූත්‍ර දේශනාවල මහණෙනි මේ මේ දුක මේක කොහොමද දුරු කරන්නේ කියලා මම සෙව්වා. ඒතකොට මේක හටගන්නේ කොහොමද කියලා සෙව්වා. ඒතකොට එතනින් තමයි පටන් ගන්නේ. එතකොට තණ්හා උපාදාන එතකොට මේ මේ ප්‍රශ්න ටික හටගන්නේ තණ්හා උපාදානය නිසා තණ්හා උපාදානය දුරු කරන්න අවිද්‍යාව දුරු කරන්න ඕන වෙනවා. එතකොට අපිට මූලය සොයාගෙන අපිට මේ නොපෙනෙන කාරණයක් හොය හොයා ඒක දුරු කරන්න අපිට වෙහෙසෙන්න ඕන වෙන්නේ මේ පවතින වර්තමාන අරුබුදය ප්‍රහාණය කිරීම සඳහා. ඒතර සානස් අපි මූලික වශයෙන්ම අපි උත්සාහ කරන්න ඕනේ තණ්හාව දුරු කිරීම. එතකොට අවිද්‍යාව කියන එක කොහොමත්ම ඊළඟ නෑ මූලික වශයෙන් අපි උත්සාහ කරන්නේ නැත්තේ අවිද්‍යාව දුරු කරන්නයි. අවිද්‍යාව තියාගෙන තණ්හාව දුරු කරන්න උත්සාහ කළාට ඒක සාර්ථක නෑ. දැන් අපි මුලින්ම උත්සාහ කරන්නේ දුක දුරු කරන්න. දුක දුරු කරන්න හැදුවට ඒක දුරු වෙන්නේ ඊට පස්සේ අපි හොයනවා මොකක් නිසාද දුරු වෙන්නේ නැත්තේ. තණ්හාව තියෙන තාක්කල් මේක දුරු කරන්න බෑ කියලා අපි තේරුම් ගන්නවා. ඊට පස්සේ අපි උත්සාහ කරනවා තණ්හාව දුරු කරන්න. තණ්හාව දුරු කරන්න හැදුවට ඒක දුරු වෙන්නේ ඊට පස්සේ අපිට වැඩ මේක දුරු වෙන්නේ නැත්තේ අවිද්‍යාව නිසායි කියලා. ඊට පස්සේ තමයි අපි අවිද්‍යාව අවිද්‍යාව දුරු කරන්න උත්සාහ කරනවා. සාමාන්‍ය ලෝකයා අවිද්‍යාව දුරු කරන්න නෙමෙයි උත්සාහ කරන්නේ. සාමාන්‍ය ලෝකයාට ඕන කරන්නේ මේ දුක දුරු කරගන්න. ඒ නිසානේ අර මේ ජීවිතේම නිවන් දකින්න ඕන මේ ජීවිතේම සෝවන් වෙන්න ඕන කියලා මේ මහා නලියෑමක් දැඟලීමක් කුලප්පුවක් ඇති වෙන්නේ මේ මිනිස්සුන්ට මේ අවිද්‍යාව දුරු කරන්න ප්‍රඥාව අවදි කරන්න දේවල් පුහුණු කරන්න ඒව නෙමෙයි ඕන කරන්නේ මේ මේ පීඩාව දුරු කරගන්න ඉතින් එතකොට මේ පීඩාව දුරු කරන්න කියලා ශනිකව ඒකත් එක්ක පොරාල්ලනවා. ඒකත් එක්ක කොහොම කාලයක් පොරාල්ලනකොට දැන් අපිට පේන්නේ අනිත් අයට වඩා ගොඩාක් නිවනට සමීප වෙච්ච අය තමයි මේ මේ ජීවිතේ නිවන් දකින්න ඕන කියලා දඟලන්නේ වගේ තමයි අපිට පේන්නේ. එහෙම අයත් එතන ඉන්න පුළුවන්. හැබැයි මේ බරපතල විදිහට දඟලන අය බැලුවෙන් පස්සේ ඒගොල්ලෝ නිවනට සමීප වෙච්ච අය නෙමෙයි නිවන කියන්නේ මොකක්දවත් කියලා හරියට තේරුම් නොගත්තා. ඒ නිසායි මේ ඒගොල්ලෝ මේක මේකත් එක්ක පොරාල්ලන්නේ. ඉතින් එහෙම කාලයක් හොරල්ලනකොට තමයි ඒගොල්ලන්ට වැටහෙන්න ගන්නේ එහෙම දැඟලුවට මේක දුරු කරන්න බෑ. ඒක දුරු කරන්න තණ්හාව දුරු කරන්න ඕනේ. ඉතින් තණ්හාව දුරු කරන්න ඊට පස්සේ දේවල් අතහරින්න උත්සාහ කරනවා, දන් දෙන්න උත්සාහ කරනවා, පරිත්‍යාග කරන්න උත්සාහ කරනවා, බැහැර කරන්න උත්සාහ කරනවා. ඉතින් ඔහොම කරනකොට දැනෙන්න ගන්නවා එහෙම කරලත් මේක නිමා කරන්න බෑ. මේක කරන්න නම් මේ මේවා පිළිබඳව තියෙන මේ ඇලීම ඇති කරන මූල සාධකේ ඇලෙන්නේ අවිද්‍යාව නිසා. ඒ නිසා ඒක දුරු කරන්න. ඉතින් අන්න එහෙම ලොකු අත්දැකීම් සම්භාරයක් එක්කලා තමයි අපි ප්‍රතිකර්ම කළ යුතු මූලය පිළිබඳව අපට පැහැදිලි වැටහීමක් ඇති ඒ වැටහීම ඇති පස්සේ ඒතනත්තා මේ දුකත් එක්ක නෙමෙයි පොරාලන්නේ, තණ්හාවත් එක්ක නෙමෙයි පොරාලන්නේ. ඒ සමස්තය නිර්මාණය කරන අවිද්‍යාව කියන තැන ඉලක්ක කරගෙන තමයි කටයුතු කරන්නේ. අන්න එතනට ඉලක්ක වුණාම තමයි මේ ධර්ම බොජ්ජංග ධර්ම හැටියට අපට විමුක්තිය ඉලක්ක කොටගෙන පුහුණු කරන්න පුළුවන් වෙන්නේ. පැහැදිලි සංසය.